ධර්මානුශාසනාව සුපින්නතුනි අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ බියකම කොට්ටුන්න ධම්මගස්සේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී දෙල්වල ශ්‍රී නාලන්දා පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍යපාද දෙල්වල සර්ණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ සුපින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාවේ ඇත්තේ සමිත්‍ති සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි. අප හැමදැන් උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ.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 කාලෝ උපච්චගාති සාදු සාදු සාදු සදේවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි මේ උතුම් මොහොතට මේ පින්වත් සියලු දෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ ලෝතර භාග්‍යවත් දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු මහත් සත්ව ලෝකයාගේම හිත වැඩ පිණිස යහපත පිණිස අනන්ත අපරිමිත දුක්ඛයන්ගේ දුක්ඛයන්ගෙන් පීඩිතව මේ සසර සැරිසරන දෙව් මිනිස් කියන සියලු සත්ව සංහතියේම සැනසීම පිණිස දේශනා කොට වදාළ උගන්වා වදාළ ධර්මය ශ්‍රවණය කරන්නට ඉගෙන කියා ගන්නට ඒ අනුව තමන්ගේ ජීවිතයේ අඩුපාඩුකම් මගහරවාගෙන දුර්වලකම් මගහරවාගෙන මේ සසර දුකින් සසර පීඩාවන්ගෙන් නිදහස් වෙන්නට බලාපොරොත්තු වෙන්නේ ඒ අරමුණ ඇතිව ඒ ප්‍රාර්ථනාව ඇතිව ඒ වෙනුවෙන් වීරියවන්තව කටයුතු කිරීමේ අභිප්‍රාය ඇතිව මේ පින්වත් පිරිස මේ ධර්මානුශාසනාව සමග පෙළගැහෙන්නේ පින්වත්නි තථාගතයන් වහන්සේ උගන්වා වදාළ දේශනා කොට වදාළ මේ ධර්මයේ මාර්ගය බොහොම පහසුවෙන් ඉගෙන කියා ගන්නට ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාවේ ඒ උතුම් අවස්ථාව ඉක්මයා නොදී කටයුතු කරන්නට අපේ පින්වත් සියලු දෙනා දිෂ්ඨානයක් ඇති කර ගන්නට ඕන. ඒ මොකද? මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක ලෞතර තථාගතයන් වහන්සේ දේශනාවකට වදාරනවා දුර්ලභ කාරණාවක්. මේ මනුස්ස ජීවිතය දුර්ලභ වෙන්නේ පිරිපුන් මනුස්ස ජීවිතයක් ලැබෙන එක. පංචේන්ද්‍රයන්හි දුර්වලතාවයක් නැතිව එවැගේම උසස් මනසකින් යුක්තව යහපත අයහපත තෝර බේර ගන්න පුළුවන් ගුණවත්කම ඇති කර ගන්න පුළුවන් හැකියාව ඇතිව ඒ වගේම කිසිවෙකුටවත් අතනොපා ජීවත් වෙන්න පුළුවන් කිසිවෙකුගේවත් වාරු නැතිව නැගී හිටින්න පුළුවන් හයිය හක්තිය ඇතිව මනුෂ්‍ය උප්පත්තියක් ලබන එක බොහොම අපහසු දුර්බල දුර්ලභ කාරණාවක්. අට ලෝකයේ දිහා බලනකොට අපිට දකින්නට පුළුවනි මනුෂ්‍යයෙක් විදිහට උප්පත්ති ලබාපු බොහෝ ඇත්තන්ට ඔය මං කියපු කාරණාවන් හරි අඩුයි බොහෝ ඇත්තන්ට. සමහර ඇත්තන් බොහෝ ශාරීරික විකෘති භාවයන්ගෙන් මානසික විකෘති භාවයන් සහිත උප්පත්ති ලැබෙනවා කර්මානුරූපව. ඒ විතරක් නෙමෙයි සමහර ඇත්තන්ට තමන්ට කියලා ජීවනෝපායක් සරි කරගන්න බැරිව තව කෙනෙකුට අතපාලා තව කෙනෙකුගේ හවුහර නැතිව තව කෙනෙකුගේ වාරු ඇතිව ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. එසේ නොවි මේ බොහෝ අපේ ඇත්තන්ට හැකියාව ලැබිලා තියෙනවා පිරිපුන් මනුෂ්‍ය ජීවිතයක් අත් කරගන්න කුසලයේ අකුසලයේ මොකක්ද කියලා තෝර බේර ගැනීමේ හැකියාව ඇතිව උප්පත්ති ලැබලා තියෙනවා. ඒ ලබාපු මේ ලබාපු මනුෂ්‍ය උත්පත්තිය මේ ලාභය නිස්කාරණේ නාස්ති කරගන්නටුව නිස්කාරණී වියදම් කරගන්නේ නැතුව පැහැර හරින්නේ නැතිව මේ මනුෂ්‍ය උත්පත්තියෙන් ප්‍රයෝජනයක් ගන්නට ඕන. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වා වදාලා ඒ ධර්ම මාර්ගය ගත යුතු පිළිවෙත මොකක්ද කියන එක අපේ ජීවිතවලින් පුරුදු පුහුණු කළ යුතු මාර්ගය පිළිවෙත මොකක්ද කියන එක බුදුරජාණන් වහන්සේ අපිට උගන්වා වදාලා අපි අද දවසේ මාතෘකාව කොටගත් සූත්‍ර දේශනාව තාම වටිනා සූත්‍ර දේශනාවක්. මුළු මනින්ම සසර දුක් පීඩාව කුමක්ද කියන එක පිළිබඳව අවබෝධයක් ලබා දෙන ඒ වගේම එයින් අත්මිදෙන්නට ගත යුතු මඟ මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් අපිට අත් කරලා දෙන උගන්වා දෙන සූත්‍ර දේශනාවක් සමිද්දි සූත්‍රය. ලෝතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමේ වැඩ සිටිනකොට ඒ වැඩ සිටින ආරාමයේම වැඩ සිටියා භික්ෂූන් මහා සංඝයා අතර සමිද්දි කියන තරුණ ස්වාමින් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේට මේ නම යෙදීමත් හරි අපූර්වයි. උන්වහන්සේ බොහෝ ආරෝහ පරිණාහ දේහ සම්පත්තියකින් යුක්ත දකින හැම කෙනෙක්ගේම ආකර්ෂණය ඇති කර ගැනීමට හැකි අපි කියනවා කඩවසම් රූපයකින් යුක්ත බොහොම පින්වන්ත රූපයකින් යුක්ත ස්වාමීන් වහන්සේ නමක්. තව දැක්ක කෙනෙක් නැවත හැරිලා බලන තරමේ රූපයකින් යුක්ත ස්වාමීන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේට මේ නම යොදලා තියෙනවායි කියනවා. අටුවාව තුල පැහැදිලි කරනවා. මේ සමිද්ද ස්වාමීන් වහන්සේ දවසක් උදෑසන අවදි වෙලා සක්මන් භාවනාවේහි සක්මන් මළුවට එළඹිලා සක්මන් භාවනාවේ යෙදිලා ඒ ගතේ දහදිය පිරිසුදු කරගන්න ශරීරය පිරිසුදු කරගන්නට මේ තපෝදා නදියට වැඩම කළා. මේ තපෝදා නදියෙහි යූරෙහි තමන්ගේ උඩුකය චීවරය උනා තබලා පස්සක ගලවලා තියලා උන්වහන්සේ තපෝදා නදියෙන් තමන්ගේ ශරීරය සෝදගෙන කය සෝදගෙන එක් චීවරයක් ඇතිව තපෝදා නදීෙහි ගම් යුරෙහි වැඩ සිටියා. එක් චීවරයක් කියලා කියන්නේ අඳන කඩේ විතරක් පිටින්. මේ අවස්ථාවේ මේ ආසන්නයේ හිටිය එක්තරා දෙව්දුවක් මුනුහසේගේ මේ ශරීර ස්වરૂපයට වචී භාවයට පත් වුණා. ඒ ලස්සනට ඇය ආශ කළා. උන්වහන්සේගේ ශරීරයේ ස්වરૂපයට ඒ පෙනුමට ඇය කල්පනා කළේ මෙච්චර භද්‍ර යෞවනයේ සිටින මෙච්චර ලස්සන ශරීරයක් තියෙන පෙනුමක් තියෙන මේ තරුණ පුරුෂයා මොකක්ද මේ කර ගත කරන ජීවිතය අනුන්ගේ ගෙවලින් යැපෙන ඉදෙන දෙයකින් යැපෙමින් බොහොම අඩු පහසුකම් සහිතව මොකක්ද මේ ගත කරන ජීවිතය? වනගතව, වෘක්ෂ මූලිකව, දූතාංගව මොකක්ද මේ ගත කරන ජීවිතය? ඒ කල්පනාවෙන් අටුවාව තුල පැහැදිලි කරන පින්වත්නි මේ සූත්‍රය පැහැදිලි කරන තැන ඇයට ආශාවක් උපන්නා මේ ස්වාමීන් වහන්සේ වෙම නැත්තම් මේ තරුණ පුරුෂයාව මේ සමිද්දි ස්වාමීන් වහන්සේ වෛති කරගන්න ඕන කියලා. නමුත් ඇය දන්නවා ඇයට ඒක කරන්නත් බෑ. ඒ ආශාවත් එක්ක ඇය ඇවිල්ලා මේ සමිද්දි ස්වාමීන් වහන්සේට පෙනී ඉඳිමින් සමිද්ද ස්වාමීන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ තමයි ඇය අපි මාතෘකා කොටගත් ධර්ම පාඩය ඇය අහන්නේ මහාන එහෙම නැත්නම් භික්ෂුව නොවලඳා සිඟා කන්නේයි. වළඳලා සිඟා කන්න. වළඳලා සිඟා කන්න කාලය ඉක්මයා දෙන්න එපා. කාලය ඉක්මලා යන්න දෙන්න එපා. අපිට මේක පළමුව අහනකොට ටිකක් ගැටලු සහගතයි මොකක්ද මේ කියන්නේ කියලා. නොවලඳා සිඟා කන්නේයි කියලා අහන්නේ. වළඳන්නේ නැතුව හිඟා කන්නේ. මෙතෙන්දී අබුත්වා කියන වචනේ පැහැදිලි කරනවා අබුත්වා කියන කියන්නේ නොවලඳා පංචකාමයන්හි ඇලෙන්නේ නැතු එහෙම නැත්නම් පංචකාමයන් පරිභෝජනය නොකර මෙතන සිඟා කනවා කියලා කියන්නේ බික්කසීම නැත්නම් සිඟා කනවා කියලා කියන්නේ පින්ඩපාතේ යනවා කියලා කියන්නේ ශ්‍රමණ ධර්මයන් හීයදෙනවට. සීල සමාධි ප්‍රඥාහි ප්‍රඥාවන් පූර්ණේ කිරීමේ හීයදෙනවට. අය ප්‍රශ්න කරන්නේ පංචකාමයන්හි යෙදෙන්නේ නැතුව එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස පිනවීම උදෙසා තමන් ලබාපු ඔය මනුස්ස ජීවිතයේ ඔය භද්‍ර යෞවනීය වැය කරන්නේ නැතිව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් වින්දනය කිරීම පිණිස තමන්ගේ යෞවනය කැප කරන්නේ නැතිව මේ පින්ඩ පාතේ යැපෙමින් එහෙම නැත්නම් මේ පැවිදි වෙලා සීලයන් ආරක්ෂා කරමින් දූතාංගයන් ආරක්ෂා කරමින් වෘක්ෂ මූලිකව ආරණ්‍යගතව දුක් පීඩා විඳිමින් බණ භාවනා කරනවායි කියලා මොකක්ද ඔය කරන වැඩේ තේරුම? එසේ නොකර ඇය කියන්නේ දෙව්දුව කියන්නේ එසේ නොකර පංචකාමයන් අනුභව කරලා ඔය පස්සේ කාලෙක සමල ධර්මයන් පූර්ණේ කරන්නට ඕන නම් ඒ වෙනුවෙන් කැප වෙන්නේ. හේතුව තමයි අය කියනවා කාලය ඉක්මයා දෙන්න එපා ඔය තරුණ වයස ඉක්මලා යන්න දෙන්න එපා නිස්කාරණී කියලා ඒ කියන්නේ. මොකද ඇයි අරමුණ තියෙන්නේ පංචකාමයන් තමයි එකම දේ කියන එක. ඇය ආශාවන්ගෙන් පිරිච්ච තෘෂ්ණාවන්ගෙන් පිරිච්ච තැනැත්තියා. දෙව්දුවා. නමුත් ස්වාමින් වහන්සේ මෙතෙන්දී හරි අපූර්ව උත්තරයක් දෙනවා සමිද්දි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මතක් කරනවා මම කාලය කියන එක දන්නේ නැහැ. ඒ කාලය කියන දේ ඔබ කියන ওই කාලය කියන කාරණය මට වැහිච්ච අප්‍රකට නොපෙනෙන දෙයක්. ඒ නිසා තමයි මම කාලය ඉක්මයා නොදී මේ සිඟාකමින් නොවලඳා සිඟා කමින් කටයුතු කරන්නේ. මගේ ජීවිතේ පවත්වන්නේ. මොකද මේ උත්තරේ තේරුම උන්වහන්සේ මතක් කරනවා කාලය මට පැහැදිලි නෑ. දැන් අපි හොඳටම දන්නවා මේ ඇස කන නාසය දිව ශරීරය සහ මනස පිනවන්න පුළුවන්කම තියෙන්නේ පින්වත්නි ඒ සියල්ල හොඳට තියෙනකොට විතරයි. එහෙම නැත්නම් ඒ සියල්ල සක්‍රීයව තියෙනකොට විතරයි. ඇස ඇසෙන් හොඳට රූප බලන්න පුළුවන්කම තියෙනකොට කාලේදී විතරයි ලස්සන රූප දකින්න පුළුවන්කම තියෙන්නේ. කනෙන් ප්‍රියජනක ශබ්ද අහන්න පුළුවන්කම කනෙන් හොඳට ශබ්ද අහන්න පුළුවන්කම තීද්දි විතරයි ඒ කාලේදී විතරයි ශබ්ද අහන්න පුළුවන් ලස්සන ප්‍රියජනක ශබ්ද අහන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ විඳින්න පුළුවන් කාලයේදී විතරයි ඒ වින්දනය කරන්න පුළුවන්. දිවට රස දැනෙන කාලයේදී විතරයි දිවට රස දැනෙන වින්දනය කරන්න පුළුවන්. ශරීරයට හොඳ ස්පර්ශයන් වින්දනය කරන්න පුළුවන් ශරීරයේ හොඳට පහසුවෙන් තියෙනකොට විතරයි. වෙනකක් තබා මේ පංචේන්ද්‍රයන් ව්‍යාධීන්ට, ලෙඩ රෝගයන්ට ගොදුරුව අසරණ නොවි තියෙන තාක්කල් විතරයි ඒවාවෙන් ඒවයින් අපිට දේවල් විඳින්න පුළුවන්කම තියෙන්නේ. මොකද අපි හොඳටම දන්නවා භද්‍ර යෞවනය මැදි වයස් ඉක්මනකොටම මේ පංචේන්ද්‍රයන් දුර්වල වෙනවා. මේ පංචේන්ද්‍රයන් දුර්වල වෙනවා. ලෙඩ රෝග ව්‍යාධීන්ට ලක් වෙන්න පටන් ගන්නකොටම ඇසේ පෙනීම හරියට නොලැබෙනකොට එහෙම නැත්නම් ඇසේ පෙනීම දුර්වල වෙනකොට අපිට ඕන වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා. වෙනකක් තබා පොතක් පතක්වත් කියව ගන්න බැරි වෙනවා. ශබ්ද අහන්න කන දුර්වල එනකොට හොඳට ඇහෙන්නේ නැති වෙනකොට වය වෘද්ධ වෙනකොට කන ඇහිීම දුර්වල වෙනවා. භද්‍ර යෞවනයේ ඉද්දී අහපු ඇහෙන් දැකපු දේවල් ඇහෙන් රස්සන ප්‍රිය රූප දැකලා ඒ ලබපු වින්දනය වයෝවෘද්ධ වෙනකොට වයස්ගත වෙනකොට ඒ දුර්වලතාවයන් එනකොට ඇහෙන්නේ රූප දැකලා වින්දනයක් ලබන්න බැරි වෙලා යනවා. කණින් ලස්සන ප්‍රියජනක ශබ්ද අහන්න බැරි වෙලා යනවා. ප්‍රියජනක දේවල් අහන්න බැරි වෙලා යනවා වයෝවෘද්ධ වෙනකොට. නිකම් මේක එක ඉන්ද්‍රියක් පමණක් බවට පත් වෙනවා. දිවට වයෝවෘද්ධ වෙනකොට හොඳ රසවත් දේවල් විඳින්න බැරි වෙලා යනවා. එහි තියෙන ඒ වේදනාව රස වේදනාවන් විඳින්න බැරි වෙලා යද්දී ඒ නිකම්ම ඉන්ද්‍රියක් බවට පමණක් ගන්න ආහාරය හුදෙක් ජීවිතයේ පැවැත්මට පමණක් කියන தത്വයට ලක් වෙනවා මේ ශරීරය ඒ ස්පර්ශයන් සුව ස්පර්ශයන් සුව ස්පර්ශයන් විදිහට පීඩාකාරී ස්පර්ශයන් පීඩාකාරී ස්පර්ශයන් විදිහට නොදැනී දැනෙන හැම ස්පර්ශයක්ම වයෝ වෘද්ධ තත්වයට පත් වෙනකොට ශරීරයට දැනෙන්නේ මහා පීඩාවක් විදිහට. කොච්චර හොඳ සුව පහසු ආසනයක ඉඳගත්තත් වයෝ වෘද්ධ තත්වයට පත් වෙනකොට ඒ ශරීරයේ දුර්වලතාවයත් එක්ක ඒ සුව පහසුවක් නෙමෙයි දැනෙන්නේ මහා දුකක් පීඩාවක් විදිහට. සුව පහසු ඇඳක වැතිරිලා හිටියත් කෙටි වේලාවකින් දැනෙන එක මහා පීඩාවක් විදිහට. ඇයි කය ඒ තරමටම වයෝ වෘද්ධ වෙද්දී දුර්වල වෙනවා. එනිසා මේ ස්වාමීන් වහන්සේ සමිදි ස්වාමීන් වහන්සේ මතක් කරනවා කාලය මට පැහැදිලි නෑ. කොයි මොහොතක මරණයට ලක් වෙයිද කියන එක මට පැහැදිලි නෑ. ඒ මරණයටපත් වෙන එක බාල බිලිඳු අවදියේදී වෙන්න පුළුවන්, තරුණ අවදියේදී වෙන්න පුළුවන්, මැදි වයසේ වෙන්න පුළුවන්, වයෝ වෘද්ධ තත්ත්වයටපත් වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා කාලය කියන එක ඔබ කියන ওই කාලය මට අප්‍රකටයි. ඒ නිසා මරණයටපත් වෙන එක මට අප්‍රකට කාරණාවක්. ලෙඩ රෝග ව්‍යාධීන්ට ලක් වෙයි, කොයි මොහොතක ලක් වෙයිද කියන එක මට අප්‍රකට කාරණාවක්. ඒ නිසා ඒ කාලේ ඉක්ම නොදී මම මේ කටයුතු කරන්නේ. මොකද ඔබ කියන ওই පංචකාමයන් විඳින්න පුළුවන් එක කාල සීමාවකදී විතරයි. හැම කාලයකදීම පංචේන්ද්‍රයන් පිනවන්න බෑ. හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි, තරුණ කාලයේදී පමණයි මේ පංචේන්ද්‍රයන් හරියට ක්‍රියාත්මක වෙලා ඒවයින් අපිට වැඩ ගන්න පුළුවන්කම තියෙන්නේ. මැදි වයස් එනකොට වයෝ වෘද්ධ තත්වයටපත් වෙනකොට මේ පංචේන්ද්‍රයන් හරියට අපිට ඕන විදිහට හසුරව ගන්න අපිට බැරි වෙනවා. අතපය වාරු නැති වෙනකොට තව කාගේ හරි හවුහරණක් ඕන වෙනවා වාරුවක් ඕන වෙනවා නැගී හිටින්න. ඇසේ පෙනීම දුර්වල වෙනකොට තව කාගේ හරි උපකාරය ඕන වෙනවා දේවල් දැක කියා ගන්න, දැන කියා ගන්නට. කන දුර්වල වෙනකොට ශබ්ද ඇහිීම දුර්වල වෙනකොට අපිට තව කාගේ හරි උපකාර අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වෙනත් නවීන විද්‍යාවට අනුව වෙනත් යම් යම් උපකරණවල පිහිට අවශ්‍ය වෙනවා අපිට දේවල් අහන්න දැන කියා ගන්න. ඒ නිසා මේ පංචේන්ද්‍රයන් ක්‍රියාකාරීව තියෙන්නේ යෞවනයේදී බාල වයසේදී සහ යෞවනයේදී පමණයි. මැදි වයස් වයෝ වෘද්ධ තත්වයටපත් වෙනකොට මේ සියලු ඉන්ද්‍රියන් අක්‍රිය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ඉන්ද්‍රියන් හුදෙක් ශරීරයේ පවතින තව එක කොටසක් පමණක් බවට පත් වෙනවා. තව කාගේ හරි උපකාර අවශ්‍ය වෙනවා ඒ ඉන්ද්‍රියන්හි ප්‍රයෝජනයක්පත් කරගන්නට නම්. මේ සමිද්ද ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අන්න ඔබ කියන ඒ කාලයකට පමණක් සීමා වෙච්ච පංචකාමයන් විඳීම මම අත්හැරියේ ඒක එක කාලයකට පමණක් සීමා වෙලා තියෙන හින්දා. ඒ එක කාලයකට පමණක් සීමා වෙච්ච පංචේන්ද්‍රයන් පිනවීම අත්හැරලා මම මගේ මුළු ජීවිතේම කැප කරනවා මේ සසර දුකින් නිදහස් වෙන අකාලික වූ කාරණාවන් අකාලික වූ දහමක් අවබෝධ කරගන්නට බුදුරජාණන් වහන්සේ උගන්වා වදාළ මඟ පෙන්වා වදාළ අකාලික වූ ධම අවබෝධ කරගන්නටයි මම වෙහෙසෙන්නේ. ඒ වෙනුවෙනුයි මම කටයුතු කරන්නේ. ඔබ කියන පංචේන්ද්‍රයන් පිනවීම පිණිස කාලයකට පමණක් සීමා වෙච්ච පංචකාමයන් වින්දනය පිණිස මම මගේ ජීවිතයේ මනුස්ස ලබාපු මනුස්ස ජීවිතය නාස්ති කරන්නේ නැහැ. ඒ වගේම ඇය අහනවා මේ දෙව්දුව අහන ඔබ මේ පංචේන්ද්‍රයන් පිනවීම මේ කාලයේදී භද්‍ර යවුණේදී පංචේන්ද්‍රයන් පිනවීම පැත්තකට දාලා මේ ශ්‍රමණ ධර්මයන්හි යෙදෙන්නේ මේ ආත්ම භාවයෙන් පස්සේ මේ ආත්ම භාවය ඉක්මලා ගියාට පස්සේ වෙන යම් ආත්ම භාවයක නැත්තම් නොපෙනෙන සැපයක් බලාපොරොත්තු වෙන්නේද කියන කාරණාව. කියන මානුෂික මනුෂ්‍ය ලෝකයේ වින්දනය කරන්නට තියෙන ඒ පංචේන්ද්‍රයන් පිනවීම අත්හැරලා ඔබ මේ බලාපොරොත්තු වෙන්නේ ওই ශ්‍රමණ ධර්මයන් පූර්ණණය කරන්නේ දිව්‍ය සම්පත් විඳින්න බලාපොරොත්තු වෙන්න කියන කාරණය. ඇය කියනවා පරලෝක සැප සම්පත් බලාපොරොත්තුෙන් ওই වැඩේ නොකර මේ ලබාපු මනුස්ස ජීවිතයේ විඳින්න තියෙන ඒ පංචකාමයන් විඳින්න. මොකද ඇය මේ උත්තරය ඇය කියන කාරණාව එක පැත්තකින් මේ පංචකාමයන්හි යෙදිලා මුළු ජීවිතයම මේ ලබාපු මනුස්ස ජීවිතය හොඳට සැපට ඉන්න ඕනේ කියන කල්පනාවෙන් කටයුතු කර නැත්තන්ට නම් හරි කියලා හිතෙන්නත් පුළුවනි. නමුත් හොඳට අපි කියපු කාරණාවන් කල්පනා කරලා බලන්නට එක කාලයකට විතරයි නම් මේ පංචේන්ද්‍රයන් පිනවන්න පුළුවන්. එක කාලයකට විතරයි නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් වින්දනය කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කාලයත් ඊටාම සීමිත කාලයක් නේ. අවුරුදු 10, 15, 20 වගේ ඊටාම සීමිත කාලයකදී විතරයි හොඳට හයියහත්කී ඇතිව මේ පංචේන්ද්‍රයන් පිනවීමේ හැකියාව තියෙන්නේ. මේ පංචකාමයන් වින්දනය කරන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම බැලුවාම හරි තමන්ගේ ජීවිතයේ හරි අඩක්ම තුනෙන් දෙකක පමණ කාලයක්ම වැය කරන්නේ මේ පංචේන්ද්‍රයන් පිනවීම සඳහා මේ මේ පංචේන්ද්‍රයන්ගේ දුර්වලතාවයන් එක්ක තමන්ගේ ශරීර දුර්වලතාවයන් එක්ක දුක් පීඩා විඳින්න කටයුතු කරන්නේ. ඒ නිසා කල්පනා කරලා බලන්නට ලබාපු මනුස්ස ජීවිතයේ මුළුමනින්ම නාස්ති කරනවා නම් කවුරු හරි පංච ඉන්ද්‍රයන් පිනවන්නට. හැබැයි මතක තියාගන්නට ඕන බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස ජීවිතයේ සැපෙන් සතුටින් සුවෙන් ඉන්න එපා කියලා නැහැ. උන්වහන්සේ මතක් කරන්නේ උන්වහන්සේ උගන්වලා දෙන්නේ මනුස්ස ජීවිතේ ලබාපු මනුස්ස ජීවිතය මුළුමනින්ම නාස්ති කරන්න එපා මේ පංචේන්ද්‍රයන් පිනවන්න කාලයකට පමණක් සීමා වෙච්ච පංචේන්ද්‍රයන් පිනවීම උදෙසා කැප කරන්න එපා කියන එක උන්වහන්සේ උගන්වනවා මේ ලබාපු මනුස්ස ජීවිතයේ උපකාර කරගන්න හේතුවක් කරගන්න මේ අනන්ත සසර දුකින් නිදහස් වෙන්න මොකද කෙටි කාලයකට පමණක් සැප විඳලා පලක් වෙන්නේ නැහැ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ඉතිරි මුළු කාලයම දුක් විඳිනවනම් දුක් විඳින්නට සිද්ධ වෙනවනම් මේ මනුස්ස ජීවිතයක් අපි අත් කරගත්තේ මුළු සසර දුකින්ම නිදහස් වෙන්නයි අපිට මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. තාම කෙටියෙන් කල්පනා කරලා ගත් බැලුවොත් අපි සුවෙන් නිරෝගීව සිටින කාලය අපේ ජීවිත කාලෙන් හරි අඩකටත් වඩා අඩුයි. මොනේ අම්මෝ ලෙඩ රුක් පීඩාවන් වලින් පීඩා විඳින්මින් දුක් විඳින්මින් ගත කරන කාලය වැඩි. එහෙම බැලුවාම කල්පනා කරලා බලන්නට මේ සසර ජීවිතය කියලා කියන්නේ සසර ගමන කියලා කියන්නේ මහා වද වේදනාවන් මහා දුක් පීඩාවන් සහිත තැනක්. එයින් අත් මිදෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ අකාලික දහමක් දේශනා කළේ කාලයකට පමණක් සීමා වෙච්ච දේවල් අත්හැරලා ඒවා මැත්තේ නැහෙන එක ඒවා මැත්තේ අතොරක් නැතිව කෙලවරක් නැතිව දුක් පීඩා විඳිමින් පංචේන්ද්‍රයන් පිනවීම පිණිස පංචකාම වස්තුන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් හොයමින් කටයුතු කරන මේ අතොරක් නැති ගමන ඉවරයක් නැති හිවිල්ල අත්හැරලා එයින් අත්මිදිලා විවේකීව ධර්මග මාර්ගයන් පුරුදු පුහුණු කරමින් මේ අනන්ත සසර දුකින් නිදහස් වෙන්න අවශ්‍යකරණයේ කටයුතු සම්පාදනය කරගන්නට ඕනේ නිසායි. ඒ මාර්ගයට ඒ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වව දාලේ. පින්වත්නි මේ ස්වාමින් වහන්සේට මේ දෙව්දුව මතක් කරනවා. එක මේ සූත්‍ර දේශනාවේදීම ඔබ වහන්සේ බොහෝ භද්‍ර යෞවනයේ සිටින්නේ. භද්‍ර යෞවනයේ ඉන්නවා කියලා අඳුන ගන්න පුළුවන් එක සාධකයක්නේ සුසුකා සුසුකාලකේසෝ එහෙම නැත්නම් කළු කෙස් ඇති බව කළු කෙස් ඇති බව තමයි එක ප්‍රධාන සාධකයක් භද්‍ර යෞවනයේ ඉන්නවා කියලා Taman තාම භද්‍ර යෞවනයේ කියලා හඳුනගන්න තියෙන ප්‍රධාන සාධකය. වයෝ වෘද්ධ තත්වයට මැදි වයස් වෙනකොට හැමෝගේම කේශයන් සුදු වර්ණයට හැරෙන්න පටන් ගන්නවා. දුරු වර්ණයට හැරෙන්න පටන් ගන්නවා. හැබැයි භද්‍ර යෞවනයේ ඉන්න තරුණයෙක් තරුණියක් ගත්තාම හඳුන ගන්න පුළුවන් ප්‍රධාන නිරෝගී තනත්තෙක් තනත්තියක හඳුන ගන්න භද්‍ර යෞවනයේ ඉන්නවා කියලා හඳුන ගන්න පුළුවන් ප්‍රධාන කාරණාවක් තමයි නිරෝගී කාරණාවක් තමයි කාල කේශ වර්ණය කළු කෙස් ඇති බව. ඇයි ඒකත් මතක් කරනවා මේ සමිදි ස්වාමීන් වහන්සේට. ඔබ තාම භද්‍ර යවුනේ කළු කෙස් සහිත බොහොම ශක්ති සම්පන්න පුරුෂයෙක් නේ. ඇයි මේ පංචකාමයන් විඳින්නේ නැත්තේ ඔය යවුනේ? ඇයි මතක් කරන්නේ ඒක? ඒ නිසායි මේ සමිදි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ මේ කළු කෙස් ඇති භද්‍ර යවුනේ තියෙන්නේ බොහොම කෙටි කාලයයි. ඒ කාලය මට ඔබ කියන ওই කාලය මට අප්‍රකටයි. කොයි මොහොතක මරණය, ලෙඩ රෝග, ජාති ජරා ව්‍යාධීන්ට ලක් වේද කියන එක මට අප්‍රකටයි. ඒ නිසායි මේ කාලයකට ඔබ කියන මේ කාලයකට පමණක් විඳින්න තියෙන මේ පංචකාමයන් මම මේ අත්හැරලා සදාකාලික සැනසීමක් වෙනුවෙන් මේ ධර්ම මාර්ගය බුදුරජාණන් වහන්සේ උගන්වා වදාලා කාලික ධර්ම මාර්ගය තුල පිහිටලා කටයුතු කරන්නේ. ඒ වගේම ඔබ කියන විදිහට මම මේ මේ ලෝකයේ තියෙන සප අත්හැරලා පංචකාමයන් විඳින්න තියෙන අවස්ථාව අත්හැරලා මේ සීල සමාධි ප්‍රඥාවන් පූර්ණණය කරන්නේ දිව්‍ය ලෝක සැප සම්පත් බලාපොරොත්තු වෙනුත් නෙමෙයි. මොකද දිව්‍ය ලෝක සැප සම්පත් කියලා කියන්නේ කාලයකට පමණක් සීමා වෙච්ච. එහෙම නැත්නම් සදාකාලික සැනසීම නෙමෙයි. මම මේ ශ්‍රමණ ධර්මයන් පූර්ණණය කරන්නේ සීලයක පිහිටලා ධූතාංග ධාරීව සමත විදර්ශනා භාවනාවන් පුරුදු පුහුණු කරන්නේ සදාකාලිකම සැනසීම වෙනුවෙන් මුළුමනින්ම සසර දුකින් නිදහස් වීම පිණිසයි. ඒ වෙනුවෙනුයි මම කටයුතු කරන්නේ. බොහෝ වෙහෙස තියෙන, බොහෝ දුක් පීඩා තියෙන, බොහෝ දුක් පීඩා සහිතව විඳ යුතු, වද වේදනාවන් සහිතව විඳ යුතු මේ පංචකාමයන් දෝෂ සහිත ආදීනව සහිත මේ පංචකාමයන් විඳින එක මම අත්හැරියේ සදාකාලික සැනසීමක් අත් කරගන්නට. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උගන්වා වදාළ අකාලික දහමක් අකාලික වූ ධර්ම මාර්ගය පුරුදු පුහුණු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය ඔබ කියන ඔය පංචකාමයන් වගේ කාලයකට පමණක් සීමා වෙච්ච සංසීමාකත් කර දෙන ධර්ම මාර්ගයක් නෙමෙයි. ඒ අකාලික දහමක්. මේ අකාලිකයි කියන වචනයත් මම කෙටියෙන් මතක් කරන්නම්. පින්වත්නි අකාලිකයි කියන එක අපේ ඇත්තන් බොහෝ දෙනෙක් වරදවා වටහාගෙන තියෙනවා. ඕනෑම කාලයක මේ ධර්ම ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන් කියලා. ඕනෑම කාලයක. හැබැයි ඕනෑම කාලයක මේ ධර්මය අවබෝධ කරගන්නට බෑ. අබුද්ධෝත්පාද කාලවල බුදුරජාණන් වහන්සේලා නූපන් නැත්තම් පහළ නොවන කාල සීමාවල් වල මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ නමක්ම පහළ වෙලා බුද්ධෝත්පාද කාලයක පමණයි මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. මේ අකාලිකයි කියලා ධර්මයේ තුල මේක පැහැදිලි කරන්නේ මාර්ගයට අනතුරුව ඒ ක්ෂණයෙහිම ඵලයක් කර දෙන නිසා. සෝවාන් මාර්ගයට පිළිපන් වහාම සෝවාන් ඵලයක් කරලා දෙන හින්දා සක්ෘදාගාමි මාර්ගයට පිළිපන් වහාම සක්ෘදාගාමි ඵලයක් කරලා දෙන හින්දා අනාගාමි මාර්ගයට පිළිපන් වහාම අනාගාමි ඵලයක් කරලා දෙන හින්දා අරහත් මාර්ගයට පිළිපන් වහාම අරහත් ඵලයක් කරලා දෙන හින්දා මේ ධර්මය අකාලිකයි කියලා කියනවා ඒ අතර මාර්ගය සහ ඵලය අතර හිඩසක් පරතරයක් නොතබාම මාර්ගඵල අවබෝධ කරලා දෙන නිසා මේ ධර්ම ධර්මය අකාලික දහමක්. ඒ වගේම උන්වහන්සේ මතක් කරනවා මේ ධර්මයේ ඕනෑම කෙනෙකුට අපිට කියන්න පුළුවන් මේ ධර්ම මාර්ගයට පිවිසලා මේ ධර්ම මාර්ගය අනුගමනය කරන්න එව බලව කියලා කියන්න පුළුවන්. ඇවිල්ලා මේ ධර්ම මාර්ගයට පිවිසලා සීල සමාධි ප්‍රඥාවන් වඩන්න පුරුදු පුහුණු කරන්න. එයින් මේ ධර්මය අවබෝධ කරගන්නට හැකියි කියලා අපිට ඇඟිල්ල දික් කරලා එම් නැත්තම් ඇදලා දාන්න පුළුවන් මේ ධර්ම මාර්ගයට. ඒ තරමට මේ ධර්ම මාර්ගය පරිපූර්ණ වූ ධර්ම මාර්ගයක් බුදුරජාණන් වහන්සේ උගන්වවදාළ ධර්මය. ඒ වගේම තමයි තමන් තුලින්ම අවබෝධ කරගන්න පුළුවන් ධර්මයක්. තමා තුලම පිහිටුවා ගත හැකි, උපනායනය කරගත හැකි ධර්මයක්. තම තම ශක්ති ප්‍රමාණයෙන් වීරය කරන කරන තරමට මේ ධර්මය Tamanට අවබෝධ කරගන්න හැකි ධර්මයක්. ඕපනයික වෙච්ච ධමයක්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට නුවණැත්තන්ට අවබෝධ කර ගැනීම පිණිස තියෙන ධර්මයක්. පංචකාමයන්හි යෙදිලා ඇස කන නාසය දිව ශරීරයම පිනවන්නට ඕනෑය කියන කල්පනාවෙන් මුළු මනුස්ස ජීවිතේම නාස්ති කරන මුග්ධ ඇත්තන්ට මංමුලා වූ අනුවන අඥයන්ට මේ ධර්ම මාර්ගයේ වැහිලා තියෙන්නේ. ඒ ඇත්තන්ට පේන්නේ එකම දේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් මනස කියන මේ පංචේන්ද්‍රයන් පිනවන්නට ඕනේ කියන කතාව විතරයි. මේ මනුස්ස ජීවිතයක් ලබාපු මනුස්ස ජීවිතේ හොඳට සැපට කාලා බීලා ඇඳලා කියලා ඉන්නට ඕනේ කියන කාරණාව විතරයි ඇත්තන් දකින්නේ. ඒ ඇත්තන්ට මේ ධර්ම මාර්ගය වැහිලා. ඒ ඇත්තන්ට මේ ධර්ම මාර්ගයේ පුරුදු පුහුණු කිරීම ඇවිදලා තියෙන අහුරලා ඒ ඇත්තන්ම අහුරගෙන තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ ධර්මය නුවණින් ජීවිතය දිහා බලන නුවණින් මේ සසර දුකයි වද වේදනාවන්ගෙන් පීඩාවන්ගෙන් යුක්තයි කියන එක අවබෝධ කරගත හැකි ඇත්තන්ට අවබෝධ කරගන්න ඇත්තන්ට මේ සසර දුකින් නිදහස් වීම පිණිස තියෙන ධර්ම මාර්ගයක්. පිහිට පිණිස පවතින ඉගෙනීමක්. උන්වහන්සේ මේ සමිද්දි ස්වාමීන් වහන්සේ මේ පිළිවෙල මතක් කරනවා දෙව් දුවට ඔබ කියන කාලයකට සීමා වෙච්ච ධමයක් නෙමෙයි ඔබ කියන කාලයකට පමණක් සීමා වෙච්ච කාරණාවක් නෙමෙයි මම අනුගමනය කරන්නේ මම අකාලික ධමයක් අනුගමනය කරන්නේ ඕනෑම කෙනෙකුට අවබෝධ කරගත හැකි ප්‍රඥාවන්තයන්ට පිහිට පිණිස පවතින අවබෝධ කරගත හැකි ධමයක් මම අනුගමනය කරන්නේ පින්වත්නි මේ සමිද්දි සූත්‍ර දේශනාවේදී ප්‍රධානව මේ කාරණාවේදී අපිට උගන්වා වදාරන ප්‍රධාන කාරණාවන් අතර කාරණාවක් තමයි ලබාපු මනුස්ස ජීවිතේ නාස්ති කරගන්න එපා. ලබාපු මනුස්ස ජීවිතය පංචකාමයන් වින්දනය පිණිස පමණක් යදෝමින් කාලය නාස්ති කරගන්න එපා. ඊට වඩා උතුම් අරමුණක් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පෙළගස්ස ගන්නට බෞද්ධයන් විදිහට මේ ධර්ම මාර්ගය තුල පිහිටලා සීල සමාධි ප්‍රඥාවන් වඩමින් මේ ධර්මයේ පුරුදු පුහුණු කරමින් මේ ඇත්තන්ට කටයුතු කරන්නට බුදුරජාණන් වහන්සේ අවස් අවශ්‍ය කරණී සියලු මංපෙත් විවර කරලා දීලා තියෙනවා. අවශ්‍ය කරන්නේ වීරයෙන් යුක්තව, අදිෂ්ඨාණයෙන් යුක්තව මේ ධර්ම මාර්ගය පුරුදු පුහුණු කිරීම. එනිසා මේ සූත්‍ර දේශනාව ඉතාම ගැඹුරු ගැඹුරින් සාකච්ඡා කරන සූත්‍ර දේශනාවක්. එහි මූලික කාරණාවන් පමණයි අපි අද දිනේ මේ මොහොත තුල සාකච්ඡා කරන්නේ. අපි වටහා ගන්නට ඕන මේ නැත්තම් තේරුම් ගන්නට ඕන මනුස්ස ජීවිතය කෙටි කාලයකට ලබාපු මේ මනුස්ස ජීවිතය නාස්ති කරගන්නේ නැතුව බෞද්ධයන් විදියට සීලයක පිහිටලා සමති විදර්ශනා භාවනාවන් පුරුදු පුහුණු කරමින් අර්ථ සම්පන්නව මේ මනුස්ස ජීවිතය ගත කරන්නට මේ සතර දුකින් නිදහස් වීම පිණිස මේ ධර්ම මාර්ගය පුරුදු පුහුණු කරමින් පිළිවෙත් මඟ පුරුදු පුහුණු කරමින් කටයුතු කරන්නට ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරන්නට වෙහෙසෙන්නට වීරිය වඩන්නටයි කියන කාරණාවත් මතක් කරලමින් අද දවසේ අපි මේ ධර්මානුශාසනාව හමාර කරනවා කරමු. ඒ වගේම සුජීවත් වාසය කරන සුළු ඇත්තන්ටත් විශේෂයෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පින්වත් සේවක මහත්මාත්මී සිල්වත්තන්ටත් නදාරි සිල්වත්තන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් මේ උතුම් ධර්ම දානමේ කුසලය මෙලොව යහපත සැනසෙල්ල පිණිසත් සසරෙහි සුවපත් භාවයේ පිණිසත් ඊ타ම ඉක්මන් භවයක මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදීම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලකුණ අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් උතුම් වූ නිවනින් සැනසීම පිණිසමත් එකසේම මේ උතුම් ධර්ම දානමේ කුසලයේ එකසේම පිහිට වේවා කියන ප්‍රාර්ථනාවෙන් සාදුනාදයක් පවත්ලා පුණ්‍යානුමෝදනා සාදු සාදු සාදු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ත්වං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සියලු දෙනාට උතුම් තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සුඛී හොතු සාදු සාදු සාත් සුපින්නතනි සමිද්ධි සූත්‍රය මාතෘකා කොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ බියගම කොට්ටුන්න දමදස්සේ බෞද්ධ මධ්‍යස්ථාන වාසී දෙල්වල ශ්‍රී නාලන්දා පිරිවෙන් කෘත්‍යාධිකාරී පූජ්‍යපාද දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නදක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු සාදු සාදු සාදු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි